දෛ ශීල දිනාටම තිරුවන් සරණයි අපි සවස් පරිවේශ ශිවාරය ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒක කලින් මතක් කරපු විදිහට ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් කියලා කියන්න පුළුවන් ඒකට ලෑස්ති වීමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි ආර්දනා කරන අරුණ මාත්‍යට ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න ගරු ස්වාමින් වහන්සේ සතිය නිර්වචනය කිරීමට අපහසු කරුණක් බව ඔබ වහන්සේ දේශනාවලදී ප්‍රකාශ කරයි. මාගේ දැනුම අනුව අරමුණු හා සිත එකට බැදී පවතින්නේ සතිය මගින්. අරමුණ කෙරෙහි ඇති අවදිභාවය සතියයි. අරමුණ සහ සිත අතර කෙලෙස් ඇතිවීමට ඉඩ නොදීම සතියේ ක්‍රියාවයි. සතිය නිර්වචනය කිරීමේදී ඒ සමග යෙදෙන පෙර සහ පසු වචන සම්ප්‍රජඤ්‍ය සත්‍යානය ඉන්ද්‍රිය බලය ඔජ්ජංගය යනාදිය අර්ථයන්ද සතිය සම්මා දෙදෙන නුවණද තේරුම් ගැනීම වැදගත්ය මේ පිළිබඳ විස්තර දක්වන මෙන් අයද සිටිමි ඇත්තට මම අදහස් කරේ නෑ සත්‍ය නිර්වචනය කරන්න බැරි එකක් කියලා. මම අදහස් කරේ හිත ඇතුළට ආවට පස්සේ වෙන අත්දැකීම විස්තර කරගන්න බෑ කියන එක. සත්‍ය නිර්වචනය මැරණකම් අලුත් වෙනවා. නිර්වචනය කරන්න බැරි නෑ හැමදාම අලුත් වෙනවා. ඒ තරම්ම මේ සතිය කියන එක ජීවිත පරිශ්‍රණයක්. සතිය පිළිබඳව අටුවාචාරින් වහන්සේලා ලක්කන රස පච්චපට්ඨාන වදට්ටාන ඔක්කොම කියලා කියනවා. මේට සමාන්තර යනවා අභිලාපන ලක්ෂණ කියලා ලක්ෂණයේ වශයෙන් කොලාපනින් නැතුව කිඳා බහින ගතිය අසම්මෝස රසා ඒක ආපුවාම මේ අරමුණේ මම ඉන්නවා මේකේ නැහැ කියලා සම්මෝසාවක් නැහැ හරියටම දන්නවා මගේ හිතේ තියෙන ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නෙවෙයි ශබ්දක නෙවෙයි වේදනාවක් නෙවෙයි රසක් මම කරන දන්න මේ වම් කකුලේ තියෙන දකුණු කකුලේ නෙවෙයි ශබ්දක නෙවෙයි මම ඉඳගෙන නෙවෙයි කියලා ඉන්න එක පිළිබඳ අසම්මෝස රසය තියෙනවා. ඊගාට විෂයාභිමුඛ භාවපච්චපට්ඨාන මෙන්න මේ විශේෂයට මම මූණ දීලා ඉන්නේ කියලා අභිමුඛ විශේෂ පිළිබඳව නිසක භාවය විශේෂ අභිමුඛ භාව ඒ වගේම ආරක්කපච්චපට්ඨාන දැන් මගේ හිත කෙලස් වලින් ආරක්ෂා වෙලා තියෙනවා කියලා සතිය එනකොට තමයි වැටෙන ආකාරයක් තියෙනවා. ඒ වගේම ආසන්න කාරණා විදිහට මේ කායදී සතර සතිපට්ඨානා කලින් කලින් වරද්ද වරද්ද පිළිහිටවපු සතියෙම තමයි සතියට ආධාර කරන්නේ. සද්ධාවෙන් සතිය ඇති කරන්න බෑ. වීර්යයෙන් සතිය ඇති කරන්න බෑ. සතියමයි සතියට උදව් කරන්නේ. එහෙම නැත්නම් චිර සංඥා පදඨාන කියලා කියනවා. මෙනෙහි කිරීම. තමයි ඉස්සරහින් තියෙන අරමුණ නැවත නැවත නංගඬ ගැහිලි මහරහා ගන්න පුළුවන්. ඒ නිසා සතිය නිර්වචන කරන්න බෑ කියන එක නෙවෙයි අදහස. තමයි භාවනා කරන්න කරන්න ඒකට විවිධ අර්ථ විවිධ අර්ථ ඡායා එකතු වෙන නිසා අහවල් නිර්වචනය කියලා ස්ථිර කරගන්නවා. දවසින් දවස දවසින් දවස අලුත් වෙනවා. ඒක ඒක නිසා අපි භාවනා ජීවිතයේ කලතුණා වෙනවයි කියලා කියන්නේ සතියේට විවිධ අර්ථ රැස් කරනවා. එහෙම නැතුව සතිය නිර්වචන කරන්න බැරි එක නෙවෙයි. මොකද මම උත්සාහ කරන්න හදන්නේ මම දැන් මෙතෙන්ද කියලා ගියාට පස්සේ අත්දකින්න දේ කියා ගන්න බැරි ඒක වෙනම කතාවක්. ඒකත් සතියට සම්බන්ධයි. සතිය පිටියට පස්සේ මම අත්දකින්නේ මොකද්ද කියලා. සතියට ආවේනික අත්දැකීම ඒක විස්තර කරන්න බෑ. ඒක නම් විස්තර කරන්න බැරි වුණාට අත්දකින්න පුළුවන් දෙයක්. නමුත් මේකෙදී ඒක පිළිබඳ සෑහෙන හොඳ ප්‍රයත්නයක් අරගෙන තියෙනවා. සතියේ ලක්ෂණයක් පෙන්ලා දෙනවා, රසයක් පෙන්ලා දෙනවා මේකේ. ඒක නෙවෙයි සාමාන්‍ය සම්ප්‍රදාන කුල අටුවාවේ පිළිගන්නේ. ඒ අටුවාවේ පෙන්නන ලක්ෂණ රස පච්චපට්ඨාන කියන දේවල් බටහිර ශාස්ත්‍රඥයෝ සත්‍ය ගැන ඉගෙන ගන්න කට්ටිය කේලම් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ විවිධ විවිධ අර්ථකථන දෙනවා. කෝකෙන් හරි පේන්න තියෙන්නේ සත්‍යමත් ලෝකයේ සත්‍ය අර්ථකථන නිතර අලුත් වෙනවා. නමුත් මේකෙදි කියලා තියෙන්නේ සතියට එකතු වෙන විශේෂණ පද සතිය සතිපට්ඨානේ නැත්නම් සති සම්බොජ්ජංගේ නැත්නම් සති ඉන්ද්‍රිය ආදි වශයෙන් එක එක පදයක් වෙනස් වෙන්න වෙනස් වෙන්න සතිය අර්ථයත් වෙනස් වෙනවා. සති ඉන්ද්‍රිය කියන අර්ථය නෙමෙයි සති බලයට යනකොට තියෙන්නේ. අරකම ඊට වැඩිය තව පිරිසුදු වෙන ගතියක් ඊට සති බොජ්ජංගයට යනකොට ඉතින් සති අංගයක් විදිහට වෙනකොට ඒක නිසා සතිය පමණ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල අටපොලක සඳහන් වෙනවා අටපොලේම අට ආකාරයක තියෙනවා 18 සංඥා නටනවා වගේ ඒකේ ඉලක්කම් කිසරෙන් දැම්මම 18 සංඥාම තමයි දැන් අට සංඥාවක් තියෙනවා ඉතින් ඒ නිසා සතිය සතිපට්ඨාන දෙන අර්ථකතනය ඒත් සතුටු වෙන්නේ ගොඩක් කල් භාවනා කරපෙන්නා ඉන්ද්‍රියක් වඩපත් වෙච්ච එක එයා දෙන අර්ථකථන කැමති ඉන්නේ සත්‍ය බලයක් වඩපත් කරගත්ත. එයා කියන ඔයා දැකලා නැහැ මෙන්න මෙහෙම මෙහෙම තව පැතිකඩ තියෙනවා කියලා. නමුත් එක්කෙනෙක් එකක්වත් අංග සම්පූර්ණ නැහැ. ඒක නිසා ඒකට වර්ධනය වෙන්න ඉඩ දෙන්න ඒක වර්ධනය වීම තමයි කියන සතිපට්ඨානය කියලා අර්ථකථනයේ වශයෙන් අර්ථ ඡායාව වශයෙන් දැනුමකුත් වෙනවා. එයාගේ අත්දැකීම වශයෙන් ක්‍රමිකුත් වෙනවා. මේ දෙකටම වෙනත් තව කෙනෙකුට කියලා දෙන්න පාවිච්චි කරන වචන. තව කෙනෙකුට sannivedanaya කරනකොට අපි පාවිච්චි කරන වචනේ ඊට වඩා වෙනස්. හොඳම ක්‍රමේ තමයි සංනිවේදනය කරනකොට අඩුම එක කියලා දෙන්න. අඩුම කියලා දෙලා එයාට උතුරු ටික වර්ණගා ගන්න අරිනවා. එතකොට අත්දැකීමෙන් Tamange ගතියක් එන්න පටන් ගන්නවා. ගැඹුරු දේවල් කියන්න පටන් අරගත්තොත් එක්ක මුලදීම බය වෙනවා. ඒව නැත්තම් සතියේ තියෙන සරල භාවය, ඍජු භාවය කාටත් කරන්න පුළුවන් කියන ගතිය නිකන් සංකීර්ණ කළා දාන. ඒක නිසා සතිපට්ඨානයේදී ඉගෙන ගන්න සතිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ සතියට එනකොට විවිධ පරිණාම වලට ඒක කියන්නේ රූපාන්තරණය කියලා කියන්නේ අපි මේ බෞද්ධ භෞතික මේ ජීව විද්‍යාවේදී එක්කෙනෙක් තව කෙනෙක් බවට මාර්ගවි මාර්ගවි වෙස් කැඩි වෙස් කැඩි යන්නේ අය. ගරු ස්වාමීන් වහන්සේ සිතිවිලි හා චෛතසික යන වචන අර්ථයේ වෙනසක් තිබේද? චිත්ත භාවනාවේදී සිත සිතුවිලි වලින් වෙන් කළ යුතුද? චෛතසික සිතත් සමග ඉපදී නැති වී යන බව ධර්මයේහි දැක්වේ. මේ සම්බන්ධ විස්තර කරන මේ ඉල්ලමි. ඒකත් ඔය පොත්වලම අභිධර්ම පොත්වලම සඳහන් කරලා තියෙනවා චිත්ත චෛතසික කියන්නේ හිතේ ක්‍රියාකාරකම් වල තමයි චෛතසික හිති විලි කියලා කියන්නේ. ඒ ක්‍රියාකාරකම් අනුව තමයි හිත නියෝජනය වෙන්නේ. ඉතින් ඒ නිසා හිත කියන්නේ හිතේ ක්‍රියාකාරකම් වලින් පරිබාහිර වෙන දෙයක්. ඉතින් ක්‍රියාකාරකම් වලට චෛතසික කියලා කියනවා. ඒ ක්‍රියාකාරකම් වලට මාතෘත්වය දරන හිතට චිත්ත චිත්තචෛතසික හිත හිතවිලි චිත්තචෛතසික පාලි වර්ණ ගැනීම හිත සහ හිතවිලි සිංහල ඒක පෙන්වන්නේ මොහොත සහ රැල්ල වගේ මොහොතක් තියෙනවනම් අනිවාර්යයෙන්ම රැළ ගන්නවා රැළ තියෙනකොට තමයි මොහොත දන්නේ රැළ කියන්නේ මොහොතෙම දරුවෝ ඒ නිසා අපිට රැළ මොහොතේ වෙන් කරන්න බෑ නමුත් රැළ වැඩි මොහොත රැළ අඩු මොහොත ශාන්තිකර සාගරය කියවම රැළ අඩු ගතියක් තියෙනවා අනිකුත් සාගරවල රැළ වැඩි ඒ වගේම වඩදිය බාදිය වෙනස් වෙනකොට රළ වෙනස් වෙනවා. ඒ රළ වෙනස් වුණාට මොහොතයි රළයි අතර තියෙන සම්බන්ධතාවයේ හැමදාම එකමයි. මොහොතේම ක්‍රියාකාරකම තමයි මේ රළ කියලා කියන්නේ. ඒ වගේ බලනකොට හිත කියාගන්නේ කියන්නේ නිතිගත් මිනිස්සෙක් නා චෛතසික කියලා කියන්නේ මාසේ අවදි වෙලා කරන ක්‍රියන දේ. ඒ කරන කියන දේ වලින් මේ මිනිසයා මොන જાති විඤ්ඤාති කියලා අල්ලලා තහගෙන නිදාගෙන හිටි විඤ්ඤාට වැඩිය ක්‍රියාවිච්චි පත්තිච්ච මිනිස්යාගෙන් යාගේ රුචි අරුචිකා යාගේ මනාපමනාප අල්ලා ගන්න පුළුවන්. ඒ නිසා අපි චෛතසික මාර්ගයෙන් තමයි හිත අඳුරගන්නේ. ඉතින් හිත අඳුර ගැනීම කරන්නේ චෛතසිකයකින්. භාවනා කරන්නේ චෛතසිකයකින්. ඒක නිසා මේකේ ඒ තියෙන හොරාගයන්මයි පේන ආහන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේව පිළිබඳව මූලධර්ම වශයෙන් නම් කෙලවරකට පැමිණෙන්න බෑ. ඔව් කෙලවරට පැමිණියක් අවශ්‍ය නැහැ නිවන් දකින්න. නිවන් දකින්න මේගොල්ලෝගේ යම් ප්‍රමාණයක් මේගොල්ලන්ගේ තියෙන දහං ගැට ටික අල්ලගත්තට පස්සේ, චපලකම් ටික අල්ලගත්තට පස්සේ, මායාවී ගැට ටික අල්ලගත්තට පස්සේ මෙතෙක් කල හිත වෙනුවෙන් ඕන දෙයක් කරන්න ගිය මනුස්සයා තේරුම් ගන්නවා මේ හිත තමයි මට තියෙන ප්‍රධානම සතුට. මොකද යාගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ මං ලව්ව જાතිය බෝ කරන එක විතරයි. වෙන මොකක්වත්ම නැහැ. හිත මේ පිට නිවන් දකින්න ගියාම හිතේ කිසිම සහයෝගයක් ඒකට ඇත්තේ නැහැ. මොකද ඒක යාගේ තියෙන අර જાතිය බෝ කිරීමේ අදහස ආරක්ෂාව ප්‍රශ්නෙට අනිත් පැත්තට යනවා. ඉතින් ඒ නිසා මේ හිතම නිවනට යන්න හදාගන්න එකට කියන කුසල ඡන්දය කියලා. ඒ කුසල ඡන්දයම නිවනේ නියෝජනය. ඊට පස්සේ යනෝ ක්‍රියාත්මක කරලා කරලා කරලා මේ ඡන්දපරුස තාර්කික හිත කොච්චර දෝ දහංගට දාද්දි ගොඩ පෙරක දුරුකන් දෙද්දි නිචිපතා භාවනා කිරීමෙන් තමයි නිචිපතා පරියංග සක්මන් කිරීමෙන් තමයි අපිට අර නිවන් පැත්තට තියෙන දොරක් අර ගන්න පුළුවන්. ඒත් හිතේම කුසල ඡන්දය, කාම ඡන්දයට යන ඡන්දය කුසල ඡන්දයක් වඩපත් කරලා ඒකට අනුග්‍රහ කරන එක තමයි යෝගාවචරය. උගදිනකොට පේන එක දැනගත්තම අනුග්‍රහ කරන තරම් කොන්දපණ නැහැ. Tamanට ඒදින්දා කියන බැමි කඩාගෙන ආධ්‍යාත්මයක් ඇති කර ගන්න බෑ. ඉතින් ඒත් කරන්න ඕන කිය කියන නොකර ඉන්නවා. කුසල ඡන්දේ පහළ වෙච්ච එකනා කරන්න ඕන කියලා කරන්න පටන් ගන්නවා. ඊට සාපේක්ෂව කරන්න ඕනකම පහළ වෙච්ච නැති නොකරන විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ අතින් සත්තුන්ගේ වගේ ಜಾතිය බෝ කිරීම සිද්ධ වෙනවා. මේගොල්ලන්ටම සිද්ධ වෙනවා නමුත් දැනගන්න මේ ಜಾතිය බෝ කිරීමකින් නම් අපිත් ත්‍රිසනුයි සමානයි. නමුත් මනුස්සයාට මේක මගේ න්‍යාය පත්‍රයේ එච්චරම නෙවෙයි කියලා ආධ්‍යාත්මයක් ආගමක් ඇති කරගන්න පුළුවන් කියන එක තමයි සරුවචනාංශය අපට ඇති කළ දීපු ආදර්ශය. ඒ නිසා චිත්තචෛතසික පිළිබඳව කතා කරන්නේ චිත්තචෛතසිකමයි. ඒ නිසා මූල ධර්මානුකූලව කෙලවරක් කරන්න බෑ. කෙලවරක් කරනවා කියන පැත්තකට දාන්න එපා. මෙන්න මෙහෙම හිතාගන්න. ඒවා පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් නිවන් දකින්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය පොදි පොදු සාමාන්‍ය දැනුමකින් ඕන තරම් තමන්ගේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා මූල ධර්ම වශයෙන් අංග සම්පූර්ණත්වය බලාපොරොත්තු වීම නොකරන වෙදකමක්. අපේ වෙදකමට ওই තියෙන උපකරණ ටික ඇතුළේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී හුස්ම කෙටි වූ විට එම කෙටි වීමට අනුකූලව උඩුකයෙහි ඇද්දීමක් ඇතිවේ. මෙවිට එම සෙලවීම මට දැනෙන බැවින් මාගේ අවධානය හුස්ම කෙරෙහි දිලිහි සිරුරේ පැද්දීම වෙත යොමු වේ. අනතුරුව පැවැත්මට හේතු කුමක්ද යන විතර්ක හිතට නැගී. මෙය මාර්ගයේ භාවනාවට බාධාවක් වී ඇත. මෙම ගැටලුව විසඳා ගැනීමට උපදෙස් ලබා දෙන මේ ඔබ වහන්සේගේ කාරුණිකව ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේක සාමාන්‍යයෙන් නිල්පතා භාවනා කරන භාවනා ඉදිරියට ප්‍රගමනයක් තියෙන බවට කුසලතා ඇති කෙනෙකුට මතුවෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ කලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු වෙනවා. ඒ නිසා සිංහල කියවන දෙන්නේ පස්සේ ආපු අඟ ලොකු කරගන්න එපා. කලින් තිබුණ කන අමතක කරගන්න එපා. මොකද පස්සේ අඟේ ඉඳලා කන කන්න පටන් ගන්නවා. ඒ පිස්ථාපිල දෙක එකට යන්නේ. ඉස්සලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟ ලොකු කරගන්න හදනවා. මේකට හේතු මේ ප්‍රතිඵල අපේක්ෂා. පද්ද බල ප්‍රතිඵල අපේක්ෂා තියන අයට භාවනා කරනකොට මොනවා හිත වුණත් භාවනා කර්මත්තානේ. පැත්තක තියලා අර එන එක දිගේ දුවන්න පටන් ගන්නවා. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? ඒකට කියනවා ආනාපානයට අනදර කිරීම. ආදර කිරීම වෙනකොට අනදර කිරීම වෙනවා. ඉතින් මේකට එක උපක්‍රමයක් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ. මෙහෙම එකක් වෙනවා කියලා දැනගෙන යන්න. දැනගෙන යනකොට මේක තමයි ප්‍රධාන පාර මේක අතුරු පාර කියලා දන්නවනේ. වාහනේ අතුරු පාරට හැරෙන්නේ නැහැ නේ සුක්කානෝ කරකවන්නේ ඩ්‍රයිවර්නේ. හැරීමක් වෙන්නේ හැරවීමක් මෙතන තියෙන්නේ. ඒකට හේතුව නොදැන ගියොත් මේක දහන්දි අරක දහන්දි කියලා හැරෙන්න ඉඩ තියෙනවා. දැනගෙන ගියොත් මේ හන්දිය හැරෙන්න ඕනේ නැති බව දන්නවා. ඒකට කියනවා සූදානම් ශරීරය කියලා. එහෙම නැත්නම් ලෑස්තිලා යන්නේ කියලා. ඉතින් මේක වෙනවා නම් නිතර නිතර වෙනවා. වෙනකොට තමයි දැනගන්න ඕනේ මේ වෙන්නේ එක සැරේ දඩස්තල නෙවෙයි. ඒ පපුවේ ක්‍රියාකාරකම් කම්පන චංචල ආශස් ප්‍රසවාසයේ හිත සංසීගෙන එනකොට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි තේරුම් අරගන්න ඕනේ මේ යන ප්‍රධාන ගමන තියදී අතුරුපාර වලට ගියොත් කාලය ධනේශ විනාශ වෙනවා ඉස්සර ගියා ඒකේ පාඩමෙන් දැන් කරගෙන යන්නේ මේකට ලෑස්තිලා ගියාම තමන්ට පුළුවන් වෙයි අනන්ත අරමුණු අමතක නොකර අනතර නොකර ඉදිරියට යන්න හැබැයි එකක් සහතික කළා කියනවා තව ඉස්සරහට යනකොට ඔය ලෙඩේ වැඩි වෙනවා ඔය වගේ නෙවෙයි මේ තව ආලෝක පහළ වෙනවා, පීති පහළ වෙනවා, සුඛ පහළ වෙනවා, භයංකර දේවල් පහළ වෙනවා. මේ নানা ප්‍රදේවල් පෙන්න පෙන්න තමයි පෞරුෂත්ව ගොඩනගන්නේ. ඒ මොන දෙයකටවත් සැලෙන්නේ නැතුව තමන් ගත්ත මුලින් ජීවිසගත්ත ඒ ආනාපාන දිගේ යන්න යන්න පෞරුෂත්ව වැඩිමක් සිදු වෙනවා. හැබැයි බාධක අඩු වීමක් වෙන්නේ නැහැ. එනේන බාධාවදී මම ගන්න ඕනේ මේකයි නොගන්න ඕනේ මේකයි කියලා ගත යුතු ප්‍රතිහා හල යුතු ප්‍රති කියලා අනුමාත්‍රකාවක් එකතු කරලා ලොකු ස්වාමීන් වහන්සේ ආනපන සති පොතට එnde ende ende පැතිකඩ වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාවචරයා නිසක භාවයක් ඇති කර ගන්නවා. ඒකට කියනවා මේ අදිමොක්කේ කියන චෛතසිකය අදිමොක්කේ දන්න කොච්චර දේවල් ආවත් මම අනුමත කළ යුත්තේ මම ප්‍රධාන තන ජීවිත ප්‍රමුඛතාවය දිත්තේ මේකයි කියන එක වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචර දක්ෂ පරිපාලකෙක් වෙනවා. අවුල් සහගත තත්ත්වෙකදී කළ යුත්තේ ප්‍රමුඛතාවය. අපේ ජීවිතේ දැන්න වෙලා තියෙන අපේ ප්‍රමුඛතාවයේ යුත පැත්තකට දාලා සාමාන්‍ය දේවල් ඉස්සරහට කරගන්නවා. ඉතින් එතකොට පිටිපස්සෙන් අනුගමනය කරන ඔක්කොම අවුල් වෙලා යනවා. ප්‍රධානිය ප්‍රධාන දේ කරලා අනික් අයට ඉදිරි කරන්න දුන්නොත් ඕනේ පද්ධතියක් පාලනය කරගෙන යන්න පුළුවන්. ඒකට වගකීම් තියෙන ප්‍රධානියක්. ඉතින් ඒ දේ දන්නේ ප්‍රධානියක් ඉස්සර ප්‍රධානිය කෙලියට ආවට පස්සේ මුළු පද්ධතියම ඉවරයි. ඒ නිසා භාවනා ඉදිරියට යන්න යන්න පරිපාලනයේ sannivedanaya ප්‍රමුඛතාවය කියන දේවල් යෝගාචර එන්නේ බුදුහාමරගේ වගකීමෙන් තමන්ගේ අතර ගන්න. ගුරුවරයාගේ වගකීමෙන් තමන් අතර ගන්නවා. ඉස්සර ඉස්සලා ගුරුවරු උදව් කරනවා. පොතපත උදව් කරනවා. බුදුහාමර උදව් කරනවා. පස්සට යනකොට යනකොට 1 2 3 4 වරද්දනකොට යායුතු මාර්ගය පිළිබඳව තමන්ගේ විශ්වාසය අධිමොක්කය එන්න පටන් ගන්නකොට ඒ ඒ ශක්තිය ඒ ඒ පුද්ගලයාගේ ජීවිතේ හැම ක්‍රියාවකටම බලපාන. කොයි දේ කෙරුවත් හරියටම නිවැරදිව කරන්න දන්නවා. වැරදුනා නම් හරියටම දන්නවා මෙන්න මේක නිසා වැරදුනේ. ඒ වගේම එකක් තමයි මේ හරියෑමට හෝ වැරදීමට දෙවන්නේක් බලපාන්නේ තන්නේ කරම තමන්ගේම විද්‍යා අවිද්‍යාව සහ තෘෂ්ණාව පමණමයි කියලා ලස්සන තේරෙන්න පටන් ගන්න. ඒකට කවුරුවක් ළඩ සීමා කරගන්න යන්නේ නැහැ. මේක මට වැරදුනේ උඹ නිසායි. මට හරි ගියේ උඹ නිසායි කියලා ඒ මොකක්වත් නැහැ. හරියනවා නම් ඔබ නිසා වැරදුනා නම් අඥාන මම නිසා වැරදුනා නම් මම නිසා කියලා යන්න යනකොට ඒ පුද්ගලයා කණිවේ සංග වේනගේ තනි අඟ වගේ කායිවත් අදහස් විමසීමසෙන් ඉන්න ඕන කමක් නැහැ. මත විමසීමක් කරනවා ඒ ප්‍රජාතන්ත්‍රවාදීව අනික් කටික සහයෝගය ලබා ගන්න. හැබැයි කරන්න ඕනේ දෙයක්. අනේ ඒක මේ නිසා ආනාපාන නිසා ජීවිතේට ආධ්‍යාත්මයට පිටකොන්දක් හරියට. එකයි කියන්නේ පොඩි උන්න පොඩ්ඩක් මේක උගන්වන්න. පොඩි උන්ට මේක ඉගෙනනවා නම් හැමදාම දීන වෙන්න යන්නේ හැමදාම බැල වෙන්න යන්නේ හැමදාම බැගෑ වෙන්න යන්නේ මෙන්න මේකයි කරන්න ඕන කියලා තේරෙනවා හිතන්න එපා මේ පොඩි අයට මේක කරන්න බෑ කියලා කොට නාකින්න වැඩි නම් හොඳට කරනවා hina වුණාට කරන්න දෙයක් නැහැ ඇත්ත කතාවක් කියන්නේ නායක වෙලා ඔලුව මේ මේ පුරවල් වෙන කට්ටියට වැඩිය පොඩි උන් කියලා දුන්නොත් හරි ලස්සනද කියලා ඇත්තටම නාකින්ගෙන් අයින් කරලා තියෙනවා නම් ඒකත් ලොකු සේවයක් පොඩි උන්ට කරනවා. මොකද බෝවෙන ලෙඩක් ඔය තියෙන්නේ. ඔක්කොම කල යුතු දේ වැත්තක දීදී අනම්මනම් වලට ඔළුව දාන්න. ඉතින් මේ පොඩි එකාගේ ඔළුව අන්තපජල් වෙනවා පහුවෙනවා. ඒ වෙනුවට නාකිය අයින් කරලා අනපානි දුන්නා නම් ඩබල් පොසිටිව්. හරියට කිලිම නිකන් හරියට සාහුල කුමාරයා සිවුරු අල්ලනකොටම කියවනේ ශ්‍රමණ උඹේ හැවණැල්ලත් මට සැපයි කිය. ඔබ යසෝදරාව කියලා දීලා. අල්ලනකොට ගියා ශ්‍රමණේ උඹේ උඹේ හැවණල්ලත් මට සැපයි කියලා. ඒ අර ලේ සම්බන්ධ කරනවා. අවුරුදු 7කට පස්සේ දැක්කේ තාත්තා. ඒ ආනාපාන අල්ලමු ගාම බුදුහාමුදුරගේ සිවුර ඇල්ලුවා වගේ තේරෙනවා. ඒ සුවඳත් සැපයි. ඒ හැවණල්ලත් සැපයි. ඒක නිසා ආනාපානේ සර්ව සියලු සාධක සියලු කාර්ය සාධක සම්පූර්ණ කළ දෙන සියලු කාර්ය සම්පාදනයේ සමර්ථ ඇමතිවරයෙක් වගේ කියලා කියනවා කප්පුකක් වගේ කියලා කියනවා ඒ නිසා කරගෙන යන්න. හැබැයි ආනාපානට කොනහන්න එපා. ආනාපානට අනතර කරන්න එපා. අනතර කරපු ගමන් මුඛාක් හරි සංකීර්ණ භාවයකට එනවා. ධිකටම තියෙනකන් ආනාපාන ඉස්සරහින් තියන ගියොත් ඔය භාවනාව ওই තරම් සංකීර්ණ නැහැ. හරි සරලයි. හැබැයි මේ වැඩේ ලේසිද? එක එක දේවල් මතුවේදී ආනාපානයේම අසුරු කරගෙන යනවා කියන්නේ ලොකු ලෑස්තියක් තියෙනවා. ගාන්තර ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල සංසිඳීම දක්වා කිසිදු අවහිරතාවයකින් නැතිව කරගෙන ගියත් ඒ සංසිඳීම දිහා බලා සිටියත් කිසිදු වෙනසක් නොදැනේ. සමහර අවස්ථාවකදී සිතෙන්නේ මින් එහාට භාවනාවක් නැද්ද? වරහන් නැතිනේ මේ අවිද්‍යාවද කරුණාකර මේ ගැන පැහැදිලි අවබෝධයක් කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් වූ නිවන් සුව අත් වේවා සාසා. කියන්නේ අපවත් වේවා. සා අපවත් වේවා කියනකොට මූණ දික් කරගන්නවා මේ අපවත් වේවා කියන්නේ නිවන් දකිත්ත කියන එක තමයි. මේ මේ දවස්වල අපි කරන්නේ මේ මේ මීටකට දැන් යන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන් ගැන භාවනා වැඩ පිළිවෙලක් තවත් 14ක එකක්. ඒකට අපි අරගත්තේ චූලසුඤ්ඤත සූත්‍රය ඇත්තට ඒක අපි සිංහලෙන් කරලා තියෙනවා. ඒකෙදි මේක ලස්සනට පෙන්නනවා ආස්වාද ප්‍රසවාසයේ හෝ පිම්බීම හැකිලිම හෝ වම දක්න වශයෙන් ගන්නකොට අපි ඒකේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ බලනකොට වායෝ පොට්ටබ්බ ධාතුව පිම්බීම හැකිලිමත් වායෝ පොට්ටබ්බ ධාතුව සක්මන් කරනකොට කක්රාට පාටවි ප්‍රකට වෙනවා. ඒ වගේ මොන හරි එක ධාතුවක් අල්ලගත්තට පස්සේ ඒ ධාතුවේ හිත පවත්වනවා නම් අනිත් ලෝකයෙන් හිත අයින් වෙනවා. ඒ කියන්නේ බුද්ධජනනාංශය කියන්නේ අනිත් ලෝකයේ සම්බන්ධ සියලු දුක් කරදර අසහන අයින් වෙනවා. දැන් තියෙනවා නම් දුක් කරදර දෙකක් පඨවි ධාතුව සම්බන්ධයෙන් විතරයි නැත්නම් වායු ධාතුව සම්බන්ධ විතරයි. ඒ චුලසුන් සූත්‍රයේ බුදුහාමක පඨවි ධාතුව අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒක දිහා බලහින්න කියලා තියෙනවා. දැන් ඒ දුක් දෙන පඨවි ධාතුවත් එන්නේ එන්නේ තුනි කරනවා. තුනි වෙනවා කියලා කියන්නේ ඒකෙන් එන දුකක් නැති වෙනවා. ඒකෙන් එන ඝර්ෂණයක් නැති වෙනවා. ඒකෙන් එන දැවිලි දැවිලිත් නැති වෙනවා. අසහනයක් නැති වෙනවා. නැති නැතුව ගියට පස්සේ එතකොට අවකාශ ධාතුව එහෙම නැත්නම් ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යයට යනවා. අරමුණු නැතුව සතිය පාත්තන්න පුරුදු වෙනවා. නිමිත්තක් නැති වෙනවා. නමුත් යෝගාවචර ඉස්සලා ඉස්සලා කලකොල වුණාට අහු වෙනකොට තමන් පිළිබඳ විශ්වාසයක් ඇති කරගන්නවා අරමුණ නිමිටි පටවි ධාතු රූප ධර්ම නැති වුණාට භාවනාව දියටින් ගින්දර ගෙනියන්නා වගේ යන්න පුළුවන්. ඉතින් එතෙන්දී විඥාණය කරන මායාව තමයි විඥාණය කරන ෂටගතිය තමයි මේ අරමුණ ඇති සහ අරමුණ නැති දෙකෙන් ඇති දෙයට කැමැත්තක් ඇති නැති දෙකට වෙන් කරලා ඒක තමයි විඥාණය කරන දෙකට බෙදලා බෙදලා ආස්තිකත්වයට බඳිනවා හිත. යමක් පේන තියෙන එක හොඳයි නැතුවට වැඩිය. අරමුණක් තියෙන එක හොඳයි නැතුවට වැඩිය කියලා අර අරමුණු නැති එකට ඇඟට නොදැනෙන්න කොනහන. හිස්තැනට කොනහන. කොනහන්නේ ඥානයක් වශයෙන් පෙනී හිටිනවා. විඥානයේ මේ දෙක වෙන් කරලා මේක නැති නාස්තිකත්වය මේක උච්ඡේදේ මේක විනාශය ඒ වෙනුවට යමක් ඉල්ලනවා. ඒක තමයි මේ ප්‍රශ්نين කෑ ගැහෙන්නේ. මෙන් එහාට මොකද්ද තියෙන්නේ? ඒ එහාට හොයන පාරය පාස මේ උපේපු දෙයට නිද්දාගෙන නින්දාගෙන. උපයාගත්ත කරදරයක් නැති தત્ත්වේ ඝර්ෂණයක් නැති தত্ত্বය අසහනයක් නැති தત્ත්වයට අසහන අසහනයක් දාගන්න. මේකෙන් එහා පැත්තේ මොකද්ද තියෙන්නේ? මේව නිකන් ඉන්නකොට කාලේ නාස්ති වෙනවද දන්නේ නැහැ. ඊටදී උන් නරකද මොනවා හරි පින් අතේ වැඩක් කරගත්තොත් අර මේ කියලා පෑදී දිහේට පොරතිය දාගන්න. අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවා. ඒ ආකූල කරගැනීමේ වැඩේට ඥානයක් කියලා හිතා ගන්නවා. තකතිරුකමක් තියෙනවා. ලැබිච්ච විවේකයේ බුද්ධ විඳින්න නැතුව. මේක නෙමෙයි හැබැයි නිර්වාණය කියන්නේ. මේක නෙවෙයි අවසානය කියන්නේ. නමුත් මේකට හුරු කරලා මේකේ ඉන්නකොට මේ යට ඊට යටින් යටිකූට වැඩ කරන විඥාණය නාස්තිකත්වයේ ආස්තිකත්වයක් ඇති කරලා දෙන්න උසි ගැනීම කරනවා. මේක තමයි ඇමරිකන් පොලිටික්ස් කියලා කියන්නේ. ඇමරිකාව කරන්නේ ඕක තමයි. යම් තැනක විවේකී වැඩක් කරනවා කොහේ හරි කට්ටියක් ගෙනල්ලා දාලා ඒ මිනිස්සු අවශ්‍යලා ඒ මිනිස්සුන්ට ආධාර කරනවා. ආධාර කරලා කියනවා මේ දෙපැත්තටම සම අයිතිවාසිකම් ඕනේ කියලා අර බොහොම ලස්සන යන පද්ධතියට විශ්ලක් ඇති. ඉතින් ඒ නිසා මේ ලබාගත්ත මේ හිස්තන ආකාශය නම් ඊට යටින් තියෙන විඥාණය තියෙන දාකල් එයා මේ ආකාශයට නිඳා කරලා යමක් ඇති. ඒ නිසා අරමුණක් ඇති පෙනුමක් දැනුමක් ඇති දන්න දෙයකට යන්න හදනවා මේ නොදන්න දෙයට වැඩි හොඳයි දන්න දේ ඒ නිසා දන්න යකා හොඳයි නොදන්න යකාට හොඳයි කියලා ඉංග්‍රීසි කියමනක් තියෙනවා මේ නිසා මෙතනදී සරුවචාන්සේ නමක් දෙනවා අකිංචනයට වැඩිය කිංචනය හොඳයි කියලා කියනවා. කිංචන කියන්නේ කිසිවක්. අකිංචන කියන්නේ කිසිවක් නැති එක. කිංචන කියන හැම එකක්ම කෙලෙසක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ මේ විවේකයට වැටෙන ඕනම දෙයක් ඇහැට කුණ වැටෙනා වගේ කෙලෙසයක්. ඉතින් අපිට කෙලෙස් නැතුව ඉන්න බෑ. කුඩල්ලට කොට්ටේ ඉන්න ඉන්න බැරුවා. බුදුජානනාංශේ ක්‍රමයෙන් ගිහිල්ලා දෙනවා. දුන්නාට අර කෙලෙස් එක්ක දිනලා පුරුදුලා පුරුදුලා පුරුදු වෙලා මේ කෙලෙස් නැත්තන්ට ගියාට පස්සේ කරප්පන් ඉන්න පටන් ගන්නවා. බය එන්න පටන් ගන්නවා. ඇලර්ජික් රියැක්ෂන් එන්න පටන් ගන්නවා. මේ හැම ඇලර්ජික් රියැක්ෂන් එකක්ම සාධාරණීකරණය කරනවා ඥානිය කියලා. ඒ නිසා ආකාශයට ගියාට පස්සේ බොහෝ කල් ඒක සිද්ධ කරගත්තොත් තමයි තේරෙන්නේ යට ඉඳලා අසහනයක් ඇති කරනවා ඇමරිකන් පොලිටික්ස් එකක් ගෙනියනවා විඥානය විසින්. මොනවා හරි තැනකින් අර රටේ තියෙන සාමකාමීට විරුද්ධ පුංචි මේ ක්‍රියාකාරී පද්ධතියක් ඇති කරලා ඒගොල්ලන්ට පුළුවන් තරම් ආධාර දීලා පුළුවන් තරම් ජනමාධ්‍යම උස්සලා දෙනවා. දීලා මේ පැත්ත කවදා හරි වටන්න ඕනේ අර මිනිසුන්ගේ අර දින සාමය කඩලා ගන්න. ඉතින් ඇමරිකන් පොලිටික්ස් වලට බයින්න ඕනේ හැම කෙනෙක්ගේම විඥානයක් තියෙනවා නම් හැම එකෙක්ම පොලිටිෂියන් කෙනෙක් තමයි. හැම එකම කැමති නැහැ විවේකෙට. අපිට ඕනේ මොනවා හරි එක එල්ලීකට ජීවත් වෙන්නේ ඒක නිසා මේකට උත්තරේ කියන්න තියෙන යමක් නොකර සිටීමේ කලාව ඉගෙන ගන්න. ඒතකොට තේරෙන්නේ ඒකට කොච්චර විඥානයේ විරුද්ධද කියලා මේ ප්‍රශ්න ඇහිම් මාර්ගයෙන්, අභියෝර්ධේ ප්‍රාර්ථනා කිරීම මාර්ගයෙන්, ප්‍රතිඵල අපේක්ෂා මාර්ගයෙන් එක එක කුමන්ත්‍රණ කරනවා. ඒ කුමන්ත්‍රණ විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡා වංචේති කියලා වංචනික ධර්ම වල පෙන්නවා. විචිකිච්ඡාවක් ඇති කරනවා ඒ විචිකිච්ඡා පෙනී හිටින්නේ දෙපැත්ත සල සමසේ සාධාරණ සලකා බලන විනිශ්චයකාරයෙක් වගේ ඥානවන්තයෙක් වගේ ඥානයක් පහළ. වැඩ කරන්න විචිකිච්ඡා. ඒක නිසා යෝගාවචරයා මේ විචිකිච්ඡාව ඇති කරගත්තොත් ලැබෙන එකත් ඒ විනෝඩ මේක ප්‍රඥාව නෙවෙයි මේක විඥානයේ මායාව කියලා දැනගත්තොත් විඥාන මායාව තේරුම් ගන්න එකත් දෙවන්නේක්ගේ සම්බන්ධය වෙන එකක් නෙවෙයි තන්නික්‍රම යෝගාවචරයාගේ අවිද්‍යාවත් තෘෂ්ණාවත් මත සිද්ධ වෙන්නේ ඒක එයාටම තේරෙනවයි කියන එක මහා අහඹු දෙයක්. ඒ தත්තරපත් වෙනාට පස්සේ මම මේ ප්‍රත්‍යාමාර්ගයේ පෙන්වලා දන්න විචිකිච්ඡාවක් කියලා ඒකේ නම තේරුම් ගන්න ඒ මනසා පුදුම නිහතමානී වෙනවා. ඒකේ නම පුදුම විදියට මේ විඥානයේ ඡාටුව මායාව ෂටගතිය තේරුම් අරගෙන තියෙනවා. තේරුම් ගන්න නම් ඊට ඉස්සෙල්ලා හුඟක් කාලා තියෙනවා. දින ලනුව කාලා කාලා කාලා කාලා තේරුම් අරගන්න තියෙන මේකට උත්තර දෙන්න කවුරක්වත් නැහැ මගේ මේ සැකේම තමයි පද දෙන්නේ කියලා. ඒ නිසා ප්‍රශ්නට උත්තරේ කියන්න තියෙන්නේ ඒ ඇතිවෙච්ච විවේකයේදී විවේකයට කරන දෙන අනුග්‍රහය තමයි චේතනාපූර්වකව අදිෂ්ඨානපූර්වකව සංස්කරණේ මුල් කරගත්ත කිසිවක් නොකර මේක දිහා බලහිනකලා ගරුතර ස්වාමීන් වහන්සේ ශූන්‍යතාවය ආකාශ ධාතුව නිවන එම්පිනස් ආදී මේ සියල්ලෙන් ප්‍රකාශ වන්නේ සසර ගමන නිව කිරීම නොහොත් ධක්ති ධාති කුම බවෝ යන්නේයි විශ්වාසයයි තහවුරු කර දෙන්නේ නම් මෙලෙවි අනාථ පින්නික සූත්‍රයේ ඉදිරියෙන් සබාගත් නිසා මේ ප්‍රශ්නේ යොමු කරන්නට සිටුවේ මරණය පැමිණෙන අවස්ථාවේදී මේතන සිත පවත්වා ගැනීමට මේ භවයේදීම හැකියාව උදා වේවායි පතමි. සැමට නිවන් සුව. සාමාන්‍ය ක්‍රමයෙන් බලනකොට ඒ ශූන්‍යතාවයේ අවකාශයේ නිවන අතර සමානකමකුත් තියෙනවා. අතිශරට යන්න යන්න යන්න යන්න පේනවා. ඒව අතර පුංචි පුංචි අර්ථ ඡායා ඉදිරියට මතුවෙනවා. ශූන්‍යතාවය අනාත්ම ලක්ෂණේ පෙන්නන පහෙන් එකක් අනාත්ම ලක්ෂණයම නෙවෙයි නිවන කියන්නේ නමුත් නිවනට යොමු කරන මාර්ගයක් ඒ නිසා අර දල සරල භාෂාවෙන් කියනකොට සමානකමක් තිබුණට ඉස්සරහට යන්න යන්න යන්න යන්න මේ ශූන්‍යතාවයයි නිවනයි සමාන කරනකොට හුඟ දෙනෙක් හිතනවා නිවන කියන්නේ නාස්තික ධර්මයක් කියලා මුලදි මුලදි එහෙම කියන්න පුළුවන් නමුත් ඉස්සරහට යනකොට Tamanටම තේරෙන පටන් අර ගන්නවා එකම දේ විවිධ පදානුව කිව්වට පස්සේ තමයි කිනකොට අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒක නිසා විවිධ ක්‍රමයකට කියන්න පුළුවන් නමුත් නිවන කියන්නේ ශූන්‍යතාවය නිවන කියන්නේ අවකාශ ධාතුවේ කියලා කියනවා ඊට වඩා ගොඩක් වෙනසක් තියෙනවා අවකාශ ධාතුව කියන්න පුළුවන් රූප ලෝකයේ නිවන කියලා ශූන්‍යතාවය කියන්න පුළුවන් සංඥා ලෝකේ නිවන කියලා නමුත් නිවනට රූප වේදනා සංඥා සංකාර හැම පැත්තෙම ගියාට පස්සේ ඔක්කොගම නිර්වචනය වචන නිවන කියලා තමයි කියන්නේ. ඉතින් වගේ සමාන විෂමතාවයක් තියෙනවා ඒක අමාරුයි අංග සම්පූර්ණ උත්තරයක් දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කර්ම නිරෝධ කරන්නේ කෙසේදයි යන්න කෙටියෙන් පහදා දෙන සේක්වා. ඇත්තට මේ කර්ම વિશે එහෙම ලේසියෙන් උත්තර කරලා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. ඉතින් ඒක නිසා මේ කර්ම නිරෝධයක් පිළිබඳව බුදුරජාණන්සේ කතා කරන්නේත් නැහැ. ඒක දේවදා සූත්‍රයේදී සර්වඥාන්සේ අවඥාවට ලක් කරලා තියෙනවා. කොච්චර කර්ම තියෙන බව දන්නේත් නැත්නම් කොච්චර ගෙවිලා කියලා බව දන්නේත් නැත්නම් කොහොමද අපි නිරෝධ කරන්නේ? ඉතින් ඒක නිසා කවුරු හරි දන්නවනම් අපිට මෙච්චර account balance එකේ තිබුණා දැන් මෙච්චරක් ගෙවලා තියෙනවායි කියලා අන්න අපිට කීත හැකි මේක කෙලවරක් තියෙයි කියලා. පඩම් ගන්න opening balance එක දන්නේත් නැහැ මේ දඟලව කොච්චර ගෙවුණත් දන්නේත් නැත්නම් ගෙවෙයිද නැද්ද කියලා කොහොමද? ඒ වගේම කර්ම සම්පූර්ණ නිරෝධ කිරීමක් අවශ්‍ය නැහැ නිවනට. කර්ම න්‍යාය තේරුම් ගත්තොත් ඒකට ඒක කරනකොට ධායන ප්‍රමාණයක් ගෙවිලා යනවා. මොකද අංග සම්පූර්ණ කර්මක්ෂය කිරීමක් කර්මක්ෂය කිරීම තමයි සාමාන්‍ය ගොය මහාවීරගේ එහෙම නැත්නම් මේ නිකණ්ඨනාත පුත්‍රගේ ධර්ම වේලා තේරුම් ගන්නවට සමානයි බුද්ධ ධර්මයට. නම ਸਰවචනාංශ ඒක දේවදා සූත්‍රයේදී අවඥාවට ලක් කරලා තියෙනවා. නමුත් පේන්න තියෙනවා ඒ වැඩේ හිතට අරගෙන වැඩ කරන දේවදා සූත්‍රයේ පෙන්නන ඒ යෝගාවචරයෝ ඒ කියන්නේ නිගණ්ඨනාථක පුත්‍රගේ යෝගාවචරයෝ බෞද්ධයන්වත් වැඩිය අදහලා වැඩ කළා තියෙනවා. ඒ තරම් කැප වෙලා වැඩ කළා. බුදුන්සේ කට්ටිය ළඟට ගිහිල්ලා පෙන්වන උඹල මෙච්චර මහන්සිලා වැඩ කරන හැබැයි උඹල තැනකට යන්නේ නැහැ. පණන් ගත්ත වැඩේ වැරදි. නමුත් ඒ කරන වැඩ ඒ කියන්නේ ඒ තරම්ම ඒ තියෙන තපස් ගුණය ස්තුති කළ යුතු මට්ටමකට අපි වෙලා තියෙනවා. නමුත් අර දෘෂ්ටි වැරදි නිසා වැරද්ද පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා මේ කර්මක්ෂය හරහත් ජීවිත සම්ප්‍රශ්න ප්‍රමාණයකට උත්තර දෙන්න පුළුවන්. නමුත් සරුවචනාංශේ කර්මක්ෂය විතරක් නෙමෙයි කම්මජ, චිත්තජ, උතුජ ආහාරද කියලා හේතු හතරක් මත පදනම් වෙච්ච උත්තර දීලා තියෙනවා. ගරු ස්වාමින් වහන්සේ ධාතු විභංග සූත්‍රය ඉදිරියේදී දේශනා කරන ලෙස ඊතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. බලමු ඉදිරියක් තිබුණා. ගරුතර ස්වාමීන් වහන්සේ ධාතු මනසිකාර්ය සහ වේදනානුපස්සනාව අතර තිබෙන සම්බන්ධතාවය කරුණාකර පැහැදිලි කර දෙන්න. දෙවන් සරණයි. තවද වේදනාව යටපත් කරගන්නේ කෙසේද? ධාතු මනසිකාර්ය මෙනෙහි කිරීමෙන්. ධාතු මනසිකාර්ය රූප කර්මස්ථානේ වේදනා කියලා කියන්නේ නාම කර්මස්ථානේ පළවෙනි කොටසක්. ඉතින් ඒක දෙක අතර සම්බන්ධයෙන් තමයි රූප කර්මස්ථානේ ඉඳලා නාම කර්මස්ථානට මාරු වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ අතරමැද තියෙනවා මේ රූප වල ඉඳලා සංඥා වලට රූප වල සංස්කාර වලට රූප වල විඥානයේ සම්බන්ධයට වැඩිය කිට්ටු නෑකමක් තියෙනවා රූපත් ඉඳලා වේදනාවට ඉතින් ඒක දැනගන්න තියෙන්නේ මේ එක එක ධාතු මත අපි උණුසු සීසලස මත වෙනකොට වායෝ ධාතුව කම්පන චංචල ගති පතු කරනකොට මේ හැම එකක්ම මනාපමනාප දෙක පාලු කිරීම හරහා තමයි අපි වේදනාව ඇති කරගන්නේ. ඉතින් භාවිත මනසක් මනාපමනාප සහ ධාතු වල හොල්මන් වෙන් කරලා දැනගන්න උත්සාහ කරනවා. අභාවිත මනසක් හිතන්නේ අනිවාර්යයෙන්ම ධාතු වල මනාපමනාප තියෙනවා කියන. ධාතු වල මනාපමනාප නැහැ. ධාතු මතින් ඇතිවෙන හිතේ පිළිඹුව තමයි මනාපමනාප වෙන්නේ. ඒ ඡායතික වෙන් කරගත්තට පස්සේ වේදනාවන්ගේ තියෙන දරුණු අපුරු බලපෑම අඩු වෙන්න පටන් අර ගන්නවා. තේරුම් ගන්නවා මේ වේදනාව කියන එක මානසික තත්ත්වයක් කියලා. අපි හිතන කායික තත්ත්වයක් නෙවෙයි. ඒක නිසා මේ ඒක දර්ශන වේදයේදී මේ දර්ශන විද්‍යාවේදී පෙන්ලා දීලා තියෙන උපහාසයට වගේ මේ මිනිස්සයා බර්ටන් රසල් බර්ටන් රසල් කියලා කියන්නේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඒ දවසේ හිටපු දර්ශනවාද මේකේ හිටපු ප්‍රධානියා. උන්ට වයසයි රට පිළිගත්ත නායකයෙක්. ආයිතාම තරුණ දත් දොස්තරවරියක් ළඟට ගියාට පස්සේ මේ දත්තතරේට ඇහුවලු කතා කරලා සර් කොහෙද අමාරුව තියෙන්නේ කියලා. කොයි දතේද අමාරුව තියෙන්නේ කියලා. දැන් කොහෙද අමාරුව තියෙන්නේ කියලා කිව්වලු අමාරුව තියෙන ඔළුවේ ඇත්ත. හැබැයි දත ගලවපන් කිව්වා. දාර්ශනිකව දන්නවා යාම අමාරුව හදාගන්නේ ඔළුවේ. දතේ නෙවෙයි තියෙන්නේ. හැබැයි ඒ නිසා දැන් දත ගලවපුවාම ඒක අඩු වෙන නිසා උඹේ දක්ෂාත්‍රයේ තියෙන දත් ගලවන එකනේ. ඔය පණුව කාලේ දත ගලවපන් අමාරුව තියෙන නම් ඔළුවේ කියලා මම දන්නවා. නිසා ඔය හැම අමාරුවක්ම අමාරුවක් වෙන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් තමයි. ඒ නිසා මේ කියලා තියෙනවා කුලකාන්තාවකට ඇති වෙන ප්‍රසව වේදනාව ඒ කුලකාන්තාවක ආශාවෙන් දරන. මොකද මාතෘත්වය සඳහා අනිවාර්යම විඳින්න එපායි. විඳට පස්සේ මේ මාතෘ කෙනෙක් වෙන්නේ. නමුත් වෛශ්‍යාවට එන ප්‍රසව වේදනාව මම වෛශ්‍යාව ඉතාම අප්‍රිය කරනවා. මොකද මේ දරුදබක් හට ගැනීම වෛශ්‍ය වෘත්තයේ බොහොම පුරුෂයන්ගේ මන අපිට අමත අකමැති වෙන නිසා ප්‍රසව වේදනාවයි උපදින දරුවයි දෙන්නටම වෛර කරන වෛශ්‍ය. දරුවා ගැන ප්‍රේම කරන කුලකාන්තාව ඒ ප්‍රසව වේදනාව ආඩම්බරයකට සලකනවා. ඒකට මාතෘත්වය කියලා කියනවා. ඒක අමාරු වේදනාවක්. දෙන්න දෙවිදියකට බලන්න. රාජමහීෂිකාවක් නම් ඉතාමත්ම ගෞරවයෙන් බාර ගන්නවා. ඉතාම අමාරු වේදනාව තියා බලන්නේ ඒක ලොකු නඹුවක් විදියට. වෛශ්‍ය බලන වෙන විදිහකට. ඒ නිසා එකම වේදනාව දිහා බලන දෘෂ්ටි කෝණ දෙකක් දෙවිදියකින් බලනකොට ඒක වේදනාව වෙනසක් නෙවෙයි කායික වෙනසක් නෙවෙයි මානසික වෙනසක් තියෙන්නේ. ඉතින් ඒක සඳහා ඉස්සලා ඉස්සලා ආධුනික යෝගාවචරයට ඉච්ඡා ආනිසංස ලැබෙන්නේ නැහැ. ගෝකල් කරගෙන කරගෙන යනකොට තමයි දැනෙන්නේ ආනිසංස දැනෙනකොට රට්ටු බලින්න පටන් ගන්නවා. මීයා කාට මොනවා කිව්වත් ගණන් ගන්න බීරියලියට වේනා ගායනා කරනවා වගේ කියලා යෝගාචරයට බයිනකොට දැනගන්න දැන් ඉතින් වේදනාවයි රූප ධර්මයි දෙක ධාතු මනසිකාරය තේරීගෙන එන වෙලාව. ඒ කුණු පිටර කණ්ඩ වෙනවා. බැනුම් අහන්න වෙනවා. මේ කාලකන්‍යයි කියලා අහන්න වෙනවා. එතකොට තේරුම් ගන්න වැඩේ හරි කියලා. අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමීන් වහන්සේ නිස්සන්න වනය වන ආරණ්‍ය සේනාසනයේදී අපි පැමිණි අවස්ථාවකදී අලුත් අවුරුදු සමයේ වයස අවුරුදු 12 සහ අවුරුදු 24 පමණ අය පිළිබඳව ඉතාමත් හොඳ පොතක් පිළිබඳව ඔබ වහන්සේ සඳහන් කළ සේක. එම පොතේ නම දැන ගැනීමට කැමැත්තෙමි. දැන් ඇත්තට මේ දවස්වල කියවන පොතක් ඒක ඉංග්‍රීසි මාධ්‍යයේ ලියවිලා තියෙන්නේ brainstorm කියලා සීගල් ජේ ඩැනියෙල් මං හිතන්නේ කතරු අලුත්ම පොතක් ඒක මම බුක් කරලා ගන්න වෙලාවෙදිත් මේ පොත් සාප්පුවල ගන්න තිබුණේ ඒක මේ ඉන්ටර්නෙට් එකෙන් තමයි බුක් කරලා ගෙන ගන්න පුළුවන් උනේ. ඒකෙදි තියෙනවා අවුරුදු 12 24ත් අතර දැන් ලෝකේ කියලා තියෙන ගවේෂණ වලින් හොඳටම ගවේෂණය කරන ඒ වගේ මේකට මේ සතිය ටිකක් කිට්ටු කරගත්ත ඒ ඩැනියල් ජේ සීගල් සීගල් මම හිතන්නේ. සීගල් සීගල් කියන මිනිස්සයා විස්තර කරලා දෙනවා අපි ළමයි ගැන බොහෝම අව탁සීරුවක් කරගෙන ඉන්නව නොදැනුවත්කම කියලා. ඒක තන්නේ කර වැරද්දක්. ඒ මොළයේ කිසිම වෙනසක් නැත්තේ නෑ. ඒක ඕනම හොඳක් නරකක් තේරුම් ගැනීමේ ශක්තියක් ඕනම භවනා කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා මේ ළමයින්ට මේ පෙරලා කිරලා වැඩකරනද යන දෙමව්පියෝ තමයි අර දරුවන්ගේ මානසිකත්වේ පටු කරන්නේ. ඉතින් යා කියලා කියනවා මම මෙච්චර අනුකම්පාවෙන් දරුවෝ ගැන ලිව්වට මට හිටපු හොඳම ප්‍රොෆෙසර් එයාට මේ තරම් ඉක්මනට විවෘත මනසක් ඇති කරපු ප්‍රොෆෙසර්ත් මැරුණේ හිතවක්කාර ඒ ඒ මේ ටීනේජ් වල ඉන්න ළමයෙක් අධික වේගයෙන් වාහනයක් ගෙනියන්න කියලා මෙයාගේ වාහනේ හප්පල මරලා දුන්නා. අවුරුදු 18ක ළමයෙක් අවුරුදු 60 100 ඉක්මවලා ප්‍රධාන පාරක වාහනේ ගෙනියනකොට මේ මේ මාත්‍යගේ ප්‍රොෆෙසර් යනකොට හප්පල මරලා තියෙනවා. ඒකේ තියේ තරුණ වයසේ සෙල්ලක්කාරකම. ඉතින් නමුත් මෙයා කියලා තියෙනවා මං ඒ වුණත් ඒ දරුවන්ගේ තියෙන ඒ සෙල්ලක්කාරකමට හේතුව දෙමාපියන්ගේ වැරද්ද කියලා කියනවා. ඒ දරුවෝ ඒ වගේ දේවල් වලට පෙළඹෙන්නේ ඒ දරුවෝ කරන සෙල්ලම් වැඩ කරන්න දෙන්නේ නැහැ. ඉස්සර ගෙවතු වල ඉන්නකොට ගෙපල ගොවිපල වල ඉන්නකොට දරුවෝ සත්තු පිටිපස්සේ එළවනවා. ඒකල ඒ දරුවෝ සෙල්ලම් කරනවා. වතුරට පැනලා නානවා. ගස්සල පැනලා නගලනවා. ඉතින් දැන් මොකුත් නැහැ කූඩුවක් අතර දැම්මට පස්සේ කාර් කරා යන්නේක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඊට පස්සේ හැප්පෙන්නේ තිරසනෙද්ද ගහක් වලද්ද මිනිස්සේ දුවට ගාණක් නැහැ. ඒක හොඳටම පේන තියෙනවා. බටහිරට වලට ගියාම ඒකට හේතුවේ දරුවන්ට දීලා තියෙන ළමයිගේ සුන්දර ලෝකේ හොරකම් කරගත්තට පස්සේ ඉතින් ඒක පිට වෙනකොයිද. ඉතින් ඒ නිසා දරුවට ඒ දරුවගේ සුන්දර කාලේ අර වික්ටර් රත්නායක මහත්තයා කියන සින්දුව තමයි කියන්න තියෙන්නේ නංගියේ මල්ලියේ මට දෙන්න මගේ පුංචි කාලේ දැන් අද ඉන්න දෙමාපියෝ ඒක දෙන්නේ නැහැ. ඒක මේ සිවිල් සර්වන් කෙනෙක් හදනවා අර අවුරුදු 14 15 ළමයි. අවුරුදු 5 සිස්සතර දීලා තද කරන තද කිල්ලේදී වහකන්න නැති එක පුදුමයි. මම පෙල්ලෙත් නැවසේ අම්ල දාත්තලා වහ කරනවා. ඉතින් ඒ ජීවිතේ හැදුවට පස්සේ ඔක දියුණු වුණාට පස්සෙත් මාරෙක් වෙනවා මිසක් යම දූතෙක් වෙනවා මිසක් මිනිස්සෙක් කරන්න බෑනේ. ඒ ධර්මංගයේ ශ්‍රී ලංකාවේ දෙන්නේ කියලා යා කියනවා. දරුවන් දෙය ශ්‍රී ලංකාවේ දෙන්න අද අධ්‍යාපනයේ මේක කාලා තියෙනවා. සම්පූර්ණට ශ්‍රී ලංකාවේ ඔක්කොම පැත්තකට දාලා එයාට අර කබා කෝට් එකක් පෙන්නනවා මේ ඩිග්‍රී එකක්. මේක ගන්න නම් දිවා රාත්‍රියේ පාඩම් කරන්න ඕනේ. එය ලංකාවේ වෙලා තිබුණ එකපාරක් ඒ දරුවට ගණන් පත්‍රයක් දීලා ගිය පාර 98ක් ලැබලා තිනවා මේ සැරේ 95යි ලැබුවේ කියලා මට බැලලා ඒ පාටියකට ගිහිල්ලෙන්නම් කියලා ගණන් පත්‍රයක් දීලා දොර ලොක් කරලා ගිහිල්ලා. එනකොට ඉන කට්ටියට පේන්න ජනෙලෙන් එළියට බැලලා මැරලා හිටියද ළමයි. සීදීනසාව. තුන හතරක්ම සිද්ධ වුණා මම යන රටවල් වල. ඉතින් ඊට පස්සේ ඒ දරුවට ප්‍රතික්‍රියා කරගන්න බැරි වුණාට පස්සේ කොහේන් හරි පිට දාන. ඒක නිසා මම හරි වාසනාවන්ත කාලෙක ඉපදිච්ච එකෙක්. කිසි කෙනෙක් හිටියේ නෑ බලන්න කොයි ගෙදෙත් ගියත් අපිට කොයි ගෙදරත් අම්මා වගේ කොයි ගෙදෙත් ගියත් අපිට දොර ඇරලා තිබුණා කොහෙත් බුදිය ගන්න පුළුවන් කොහෙත් කන්න පුළුවන් මේ කාලේ වගේ සැකයක් නෑ ආවල් ගෙදර ගිහිල්ලා අපේ දරුවන්ට මොනවද කරන්න මොන ජඩකම කරත් ගෙදර යනකොට පණිවිඩය ඇවිල්ලා තියෙනවා කවුරු දැක්කත් කමන්නේ කිසි කෙලෙකට මට කෙල්ලෙක් එක්ක යාළු වෙන්න බෑ යාළුවා කොයි හන්දියට ගියත් ගෙදරට එනකොට පණිවිඩය ඇවිල්ලා හිතන්නේත් නෑ කවුරක්වත් මං එම් වෙයි කියලා මං දෙකක් තුනක් try කරා හරි ගියේ නෑ කරන්න බෑ. කරන්න දෙන්නේ නැහැ. මොනම මොනම රහසක්වත් නැහැ. ජීවිතේ නිසා සම්පූර්ණ විවෘතෝ ගියාම විචතර වෙන යන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා ඉස්කෝලේ ගියත්, ගෙදර හිටියත්, කොහේ හිටියත් ඒක තන්නිකට වීදුරු කාමරයක ඉන්න ජීවිතයක් අපිට තියෙනවා. ඉතින් ඒ නිසා වැසන් ගන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා හරිය හැමගේ දකින්න ඕනම කෙනෙක් සහෝදරෙක් වගේ තමයි පිළිගන්නේ. ඉතින් ඒකත් දෙන්නේ නැහැ මේ කොළඹ හතේ හැදේ කොළඹ රටේ හැදෙන්න ගියාම අර බැටරි සිස්ටම් එක හදන කුකුල් පැටව වගේ දරුවෝ හදන්නේ. මාස 3 ඇදුවට පස්සේ කපලා කනවා. ඉතින් ඒකට තමයි ඔය මේක මේ අපේ රටවල තාම සාමාන්‍ය තත්ත්වයක් තියෙනවා. තාම අම්මලාට තාත්තලාට කතා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන දෙමාපියන්. ඒ බටහිර ලෝකේ තැන්වල ඒ දරුවන්ගේ ප්‍රධානම විනෝදාංශය තමයි අම්මට අපට වෛර කරන එක. එළමයි සින්දු කියන්නේ I hate your mother's birthday. I hate my father's birthday. ඒ තමයි සින් කරන්නේ. අම්මට තාත්තට වෛර කරන්න, ඉත්තමනාප කරන්න උද්දී ඉඳලා හැන්ද වෙනකන් සැලසුම් කරනවා. ඉස්කෝලේ වල උගන්වන්නේ එච්චරයි. ඒ තමයි හොඳ අපි ඔය සල්ලි දීලා පිටරට අරලා උගන්වනවා කියලා ඔන්න ඔය ටික තමයි උගන්වන්නේ. ඊට මීට වැඩිය හොඳයි ලංකාවේ තියෙන ඔය ABCD ආර්ථික උගන්වනවා අල බතල කොස් දෙල්. ඌ දේශීය ක්‍රමයට හැදෙනවා. එතකොට ඌට උළු නරක වෙන්නේ නැහැ. අරක කරන්න කියලා පස්සේ අර ආර්ථිකය මේ ආර්ථිකය ඉදන ගෙදර ඇවිල්ලිවලා අම්මයි තාත්තගේ කෙස් කලවන එක තමයි උන් කරන්නේ. ඉතින් ඒ නිසා මේ පොත කියවන්න දැන් ඒක ඒ ඒ පොතේ ලියලා තියෙනවා පැහැදිලිවම 12 24ත් අතර ආයත ලියලා තියෙන්නේ ඒ ඡයට සහ එයාගේ අම්මලාට තාත්තලාට කියලා. දෙගොල්ලටම මේ පොත ලියලා තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් මේ පොත ලංකාවේදී ගන්න නැහැ. මම පුළුවන් වුණොත් damsara.org එකේ වෙබ්සයිට් එකට amazon.com වල ඒ පොතේ link එකක් දාන්න. එතකොට තියෙන්නේ ඒ link එක click කරපුවම කෙලින්ම Amazon එකට ගිහින් purchase කරන්න පුළුවන්. හැබැයි ඒ පිළිබඳ කුරුද්දක් තියෙන කෙනෙක් තමයි ඒක කරන්න ඕනේ. e-book එකක් නම් හරිම ලේසි. ඒකට ඒ ගමන්ම Tamanට ඒක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හැම විටම e-books තියෙනවා නම් Amazon කට්ටිය පොතේ චූටි කොටසක් හරි එවනවා. ඒක ෆ්‍රී ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එතකොට මේ ඒකේ යම් කිසි දෙයක් පොත ගැන දැනගන්න පුළුවන්. මේ ඔර්ලෝසෙන් නම් වෙලාව නතර වෙලා. දැන් තාම 11:20යි. එකයි කාලය. ඔව් අපිට වෙන ප්‍රශ්න නැත්නම් අපිට මෙතනින් સમાප්තිය සටහන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන කාට හරි අවස්ථාව ඇටියට වෙන කිව යුතු කලිච්චමක් තියෙනවනම් කර්මා කළ ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා. නැහැ. අපි එමනම් මේක මේ පින් අනුමෝදන් කිරීමේ කටයුත්තට කාලය යොමු කරනවා. ඒ නිසා අපි තවත් ධම්රී පදනම් පදනම් කරගත්ත සාර්ථක දවසක නිමාව සටහන් කරනවා. ඉතින් මේ වැඩපිළිවෙලවල් අදත් ඒ වගේ මීට කලිමුත් සංවිධානය කිරීමට සම්බන්ධ වුණා වූ පෙනීන පිණි උදව් කරා වූ සියලු දෙනාම අපේ මේ කුසල පින් අනුමෝදන් කිරීමට හිතගත යුමත්වා අපි සාදුකාර පවත්වනවා අහලා ඒත්තුත් දැක අහලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරය පවත්වනවා. ඒ වගේම පින් කැමති අපේ යම් ඥාතී සාලේ නැපිරිවරක් ඉන්නවනම් ජීවත් වෙන හෝ මේ පිය පරිලෝකයේ ඒ සියලු දෙනාමත් අපි යත්තන් අමතක කරේ නෑ කියන බවට ඥාතින් සීපත් කළා කරන මේ සාදුනාදී අහලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාති කෙනේ සාදුකාරයක් වශයෙන් සාදු සාදු සාදු අපාපටත් මේ සාමූහිකව කරන ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් විදිහට බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසින් නිවිසන සී පැමිණ වැඩවදාල වූ ඒ ශාන්ත සුන්දර தත්ත්වයට මේ ජීවිතයේදී මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනය ඇතුළත වීම ළඟා වීමට අප අපටත් මේ කුසල එකසේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය. ඒ අදහසින් යුක්තව අපි එත්තාවතා ಜಾති ගාථා සජ්ජහනා කිරීමෙන් වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. එත්තාවත ආචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවත ආචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවත ආචගම්මේහි සම්බතං කුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මඨා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා ජීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරං සිදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු Thank you. සුඛී හොතු සුපත්‍ත්‍යාසු